තියෙනවා අහන්න අවසර. මම අහලා තියෙනවා මේ සතිය ගැන පොඩි අර්ථ දැක්වීමක් වගේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන සතිය විකාශය ගැන. ඒකෙදි කියනවා මේ සති ඉන්ද්‍රිය කියන්නේ හිත පිට ගිය බව දැන ගැනීම සති ඉන්ද්‍රිය. ඊට පස්සේ පිට ගිය සතියට කම්පා නොවි සිටීම සති බලය. මම හිතන්නේ සමාදේනකම් පිටීති සති බලන් කියන්නේ ඒක වෙන්නේ. ඊට පස්සේ ඒ පිටගිය හිත ගැනත් ඒ දෙවැනි අරමුණ ගැනත් සතිය පිහිටවන්න පුළුවන්කම බොජ්ජංග සතිය සහ ඒ දෙවැනි අරමුණ හෝ තුන්වැනි අරමුණ හෝ ඕන අරමුණකට පිටවන්න පුළුවන් සමසිත තමයි සම්මා සතිය කියලා. ඒක මම අහුවේ ඇත්තටම මේ මේ දෙදස් දාහතේ බිස්බෙන් ටිට් එක දෙකෙනෙක් ලියලා දාලා තිබ්බ හැබැයි ඔබ වහන්සේ ඒ ගැන මොකුත් අදහසක් පළ කළේ නැහැ මේ තව ප්‍රශ්න තිබ්බා ඒකට උත්තර දුන්නා ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමති නෑ සත්‍ය ඉන්ද්‍රිය කිව්වහම පිටිකේ බව දැන ගැනීම සති ඉන්ද්‍රිය කියන්නේ ඒකට සරති කියලා කියනවා තමයි. නමුත් සති ඉන්ද්‍රිය කියන එකෙන් සාමාන්‍ය සම්ප්‍රදායනුකූල අදහස වැටිච්චාම හිත පිට ගියයි කියලා වැටිච්චාම සද්ධාවෙන් නැගිටින්න පුළුවන්, වීර්යයෙන් නැගිටින්න පුළුවන්, සතියෙන් නැගිටින්න පුළුවන්, සමාධියෙන් නැගිටින්න පුළුවන් ප්‍රඥාවෙන්. ඒ වෙලාවේ සද්ධාව නැතුණත්, වීර්යය නැතුණත්, සමාධිය නැතුණත්, ප්‍රඥා නැතුණත් සතිය ඉන්ද්‍රිය ස්වරූපෙන් ඉඳුරු නායකත්වයේ අරගෙන කැඩිච්ච දේ නැගිටලා සීරීමේ ওই කියන එකෙන් අර්ථ ඡායාවක් ඒකෙත් තියෙනවා. ඊට පස්සේ සති බලය කියනකොට පිටගිය එක පිළිබඳව නැගිටිනකොට දඟලනකොටවත් පශ්චාත්තාවයක් නැහැ. මේක ඇත්තටම කියනවා නම් වැටීම හරහා නැගිටීමක් නැත්තම් විශ්වලාගෙන ආපු සුභා මේ සුභාශිංසනයක් කියලා තේරුම් ගන්න. එතකොට විතරක් කියනවා මෙච්චර දිනු කරගත්ත සතිය ලෞකික යොදන්න පුළුවන් ලෝකෝත්තර යොදන්න පුළුවන්. මෙච්චර වටින සතිය ලෞකික පැත්තට යොදනවායි කියලා කියන්නේ වසල වැඩක් කියලා. එයාට හිතනවා මේක බොජ්ජංගයක් වෙන්න ඕන කියලා. එතෙන්ට යනකම් එයාට මේ සතිය මේ ලෞකික දේවල් වලට ලාභ සත්කාර වලට සම්මාන සිලෝක වලට බැනුම් ආහන්න සෞඛ්‍ය හදාගන්න ඔය සුකම විතක් වලට ඒ දෙනවා. මෙච්චර ගෙනියපු සතියක් තේරෙනවා බොජ්ජංග වලට දැමෙ නැත්තම් මේ හම්බ වෙච්ච සුපරි අවස්ථාවේ වඩා හොඳ තියෙද්දි අපි හොඳයි කියලනවා. එතකොට එයා සමූහ සම්පූර්ණයෙන්ම ඝණයාගෙන් වෙන් වෙනවා. කුලයාගෙන් වෙන් වෙනවා. තමයි ළඟ තිබුණු රුචි අරුචිකම් වලින් අයින් වෙලා සතිය බොජ්ජංගයක් සඳහා පාවිච්චි කරනවා. ඊට පස්සේ සතියේ නැතිවීම පැත්ත බලනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං පටිසක් ගන්න පස්සේ සතියේ කෘත්‍යය දැන් ඉවරයි. එහෙම නැත්නම් එයා වැඩ ගත්තා. මම මේක නැතුව ජීවත් වෙන්න හද ගියාම ඔන්න සතිය විහිං ඇවිල්ලා කරලා දෙනවා. මතිය පිටිපස්සෙන් ඇවිල්ලා වැඩ කරලා දෙනවා. එතකොට පුළුවන් සතියකින් මේ නාස්ලන උදාගත් හරකෙක්ගෙන් මගේ ඕනේ වැඩක් කරගන්න පුළුවන්. එතකොට ඒක සම්මා සතියක් කරනවා. ඒකට පුළුල් සතියක්. එතකොට මේ සතියේට කත්ත දින ගතියක්, වාල් වෙන ගතියක් නැහැ. සතිය සූචකී කරු ගතියකටපත් වෙනවා. ඒකට කියනවා පුළුල් සතිය කියලා. එතකොට පේනවා මේ මේක නිකන් බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ. මැදම නැහැ. අන්ත දෙකේ සතිය තියෙනවා. අඩු සතියක් තියෙනවා ගෙවෙන. අඩු සතියක් තියෙනවා වැවෙන. ඒ දෙකත් හොඳට දැනගෙන ගත කරනකොට අනික් මිනිස්සු ඇයි මේ විදියට වැඩ කරන්නේ කියන එක හොඳට පේනවා. ඒ නිසා තමනුත්තර සතිය අඩුතෙන් වර්තමාන වශයෙන් බුද්ධ විඳිනකොට සතිය නැති කෙනා තේරුම් ගන්න ලේසියට. ඇයි ඔක්කොමලා නිවන් දකින්න නැත්තේ? ඇයි ඔක්කොම පුජ්ජංග වඩන්නේ නැත්තේ කියලා හිතෙන්නේ නැහැ. මේ මිනිස්සු පසුබිම් හැටියට එහෙම තමයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට සීයට කී දෙනාද මේ සත්‍ය ආලෝකය ලබන්නේ. ඉතින් රිචඩ් ඩේවිඩ්සන් කියනවා මේ තරම් නොමිලේ දෙද්දි සතිය මේ තරම් ප්‍රපංච කරන්න එපයි කියලා තියෙද්දි මිනිස්සු මේක නොකරන හැටි මේකට නොපෙළඹෙන හැටි මේක දන්නේ නැහැ කියන හැටි මේක පිටගංකාරයක් කරගන්න හැටි ඇයි එහෙම වෙන්නේ ඒකට මහන්සිලා කියලා දෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඒ ඇත්තටම සංසාරගතව නැත්නම් ඥානගතව ගෙන අපි කද්ද කියලා හිතා ගන්න බෑ කියලා. නිසා බුදු කෙනෙක් පහළ වුණත් ඔක්කොටම සතිය උගන්නන්න බෑ. දැන් අපි මේ සතිපාසල වගේ යනකොට අපි අන්නේ වගේ ලාමක අත්දැකීම් ඉදිරියට තියාගන්න. ඔක්කොටම දෙන්න පුළුවන් වෙයි කියලා. අපි ඔක්කොටම දෙන්නේ එක වෙනම කතාවක්. හැබැයි අපි දැනගන්නවා ගැනීමේ තාරතිරම් තියෙනවා කියලා. අපි ඒක තේරුම් ගන්නා මිසක තොට එහෙම වේවා තොට එහෙම නොවේවා කියලා අපි පැතීමක් නැහැ. ගන්න බැරි එකනට ආයෙත් දෙනවා. ගන්න පුළුවන් එකනට තේරුම් ගන්නවා. එයා මේ ගෙනාවු පෙර සංසාරගත පුරුද්දක් අනික් කට්ටියට තියෙන්න ඕනේ මේක හදාගෙන යන ගතියක්. ඒගොල්ලෝ ඉතින් අර මේ හිත හිතා හෝ දැන දැන හෝ වැරදි කරනවා. ඉතින් අපි ළඟ තියෙන්න ඕනේ ඒකට අවබෝධ කරන ගතියක් ඒ හැටි එහෙම තමයි. අපේ වුණා සත්‍ය උච්චාවච වෙනවා අවච වෙන වෙලාවට අපි තුලින් තිරසංගති මනුසගති එනවා උච්ච වෙනකොට උත්තරී මනුසගති පහළ වෙනවා ආන්නේ ටික තේරෙන්න සම්මා සතියට නැත්තම් මග්ගංග සතියට යනවා ඒතර සතිය තියෙන්නේ පහයවෙනි හත්වෙනි ස්ථානේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ දෙන්න අතර ලොකු සති සමාධි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා ඉන්දිය ධර්ම වලත් විරිය සති සමාධි කියන ඕඩර් එකට තමයි තියෙන්නේ. ඒක අනාලේ හැමතෝ පොතේ පෙන්වන්න හදලා තියෙනවා. ඉතින් මේකට එක එකනට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. මේ අර්ථකථනය අවුරුදු 10ක්වත් නැහැ එළි වෙලා තාම. දැන් තමයි මේ අපි මේ පැත්තේ මේ ප්‍රශ්න දිහා බලන්න පටන් ගත්තේ. ඒකට කියන උත්ථාන පඤ්ඤාවෙන් බලන්නේ. අපි මේ සතිය පාවිච්චි කරන කෙලස් ගලවන පැත්තේ මිසක් කරඬුවකට තියලා ඔටුන්නේ දාගෙන ඉන්න නෙවෙයි. බැජ් එකකට දාලා ඊළඟට ඉන්න නෙවෙයි. පදක්කමකට නෙවෙයි. වැඩ අරගෙන විසි කරන්නයි. ඉතින් ඒක තේරුම් ගන්න බැරි වුණොත් අපි සත්‍ය වෙනකොට මිනිස්සු විසි කරනවා, ස්ථාන විසි කරනවා, දැනුම විසි කරනවා. එතකොට වෙන්නේ මේ සත්‍ය මෝරලා නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම අත්තරදි හරහා තමයි සත්‍ය වැඩෙන්නේ. හැබැයි කියන්න පුළුවන් ගොයියෝ කොහොම කරත් ඔබ දැනගත්තත් නැති වුණත් උඹේ රෑ දවල් දෙකේ දත්ව වෙන්න වාගේ රෑ දවල් දෙකේ කෙස්ස වෙන්න වාගේ සතිය වැඩෙනවා වැඩෙනවාමයි. ඒක පිළිබඳව කාටවත් අලක් කරන්න බෑ. කාටවත් බෑ මේ හඳුන්වා දෙන ලද සතිය නතර කරන්න. එචා හිතන්න නරකයි මේක සඳහා තටමඬ ඕනයි කියලා. ඒ සතිය කියන එක සොයන් තමා විසීම වැඩෙන දෙයක්. මුලදි මුලදි වැටකොටු ගහලා සත්තුන්ට එන්නේ නැතු වෙන්න පලිබෝධනාශනයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක වැඩිනවා. ඒක ඒ මනුස්සයාට අයිතියකුත් නැහැ. පිට කෙනෙකුට විනිශ්චය කරන්න අයිතියකුත් නැහැ. සත්‍යයෙන් ලැබෙන ආනිසංස ටිකවත් සත්‍ය වඩන මනුස්සයාට අයිති නැහැ. ඒක නිසා ඒ සතියේ විපරිණාමය දන්නවනම් අපි සතිය පිළිබඳ අර්ථකථන දෙන්න අනේක නැහැ. දෙයිලා කියාවි. මේක මට තේරෙන හැටි නම් මෙහෙමයි. හැබැයි ඉතින් ඕන කෙනෙකුට ඕන පැත්තෙන් කියන්න පුළුවන්. එහෙම කිව්වහම තේරෙයිද? අස්ස ස්වාමීන් වහන්සේ මම හිතනවා තේරුණා.